ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ප්‍රියාදර රසික රසිකාවනි අදත් පුරුදු පරිදි ඉරිදා සංග්‍රහය අපි මෙසේ ආරම්භ කරමු දේවිගල්ලගේ කවි නොවෙන්නත් පුළුවන් කියලා කවි පොතක් ලියලා තිබුණා ඒ කවි පොතේ එක කවියක් තිබෙනවා ශිතිජය නමින් ඈත අහස පොළව එක්ව නෙතට සදන සොඳුරු දසුන මෑත වෙරළි හිඳ නරඹන දනන් නෙතට අංජනයකි එදසුනින් මුලා වූ සිත් වටා නොගෙනම මායා උපදයි විස්මිත සිතුවිලි පබඳයි කවි ගී මනරම් එක්වීමක් එහි කිසිදා නැතිවග සිහියෙන් ගිලිහි රන් මුදුලා අතිනතගෙන මඟ බැස යන අප දෙදෙනද ශිතිජයක්ව ලොවට පෙනෙනු නැති දලඳුනි මේ කවියත් කියවන විට මතක් වුණා ආචාර්ය දයාරත්න රණතුංග මා කල්පනා කරන ආකාරයට 70 දශකයේ ගැයූ මනරම් ගීයක් ගීතය රචනා කළෙත් සොඳුරු කවියෙක්. ඊතා මිහිරි කවිපද අරුත් බර කවිපද ගීපද ලියූ ඔහු අද අප අතර නැහැ. උපාලි ධනවල විතාන. ඊතා දක්ෂ කීබෝඩ් වාදකයෙක් හැටියට ඕගන් වාදනයේ අති දක්ෂ සරද්ද අල්විස්ට ආචාර්ය දයාරත්න රණතුංග මේ ගීතය තනුවෙන් අලංකාර කරන්නට බාර දුන්නා දර්බාරි කාණ්ඩා කියන රාගය මිශ්‍ර කරගෙනයි මේ ගීතය නිර්මාණය උනේ මේ ගීතය අතිශයින්ම ධීවර ජනයා අතර පෙම්බර ගීයක් බවට පත් වුණා. එම ගීතයයි මේ. සමය පතා කුල අම්බල ලෝකලේ සම්පත ඇය තන තුමයි ඇය මට අසවන ලෝකනේ ඉන්න කුනේ අතු පැලේ විල්ලු විල්පත්තුව මේවා ගැන මතක් කළේ ලියන්වල අබේසිංහ සහෘදයා මේ විල්ලු කීපයක් පුත්තලම් දිස්ත්‍රික්කයේ තිබෙනවා මූදත් ආශ්‍රිතව ඒ විල්ලු වල ජලාශය හැටියට ජලය පිරීලා තිබෙනවා මුහුදු වතුරත් මිරිදිය වතුරත් මිශ්‍ර වෙනවා මාළු ඉන්නවා ඒවා ඒ මාළුන් අල්ලාගෙන ජීවිකාව ගෙන යන ජනයා ඉන්නවා අතිශය පීඩා සහිත දුක්බර ජීවිත ඒ ඇත්තන් ගත කරන්නේ මේ රටේ කොපමණ දිලිඳු අය ඉන්නවද ඒ අය අපට සිහිපත් වෙනවා ඒ අයගේ ජීවිත සූපත් වේවා කියලා අපි පතනවා ඒ පතන ගමන් සතුට උපදවන ගීයක් මේ ලියන්වල අබේසිංහ සුලවතානන්ම සිහිපත් කළේ මේ ගීතය හැකිනම් ඉරිදා සංග්‍රහයෙන් විකාශය කරන්නට කියලා 1965 මැයි මාසේ 13 වෙනිදා ලාදලු චිත්‍රපටය තිරගත වුණා එස් රාමනාදන් අධ්‍යක්ෂවරයා ආචාර්ය අමරදේවයන්ගේ සංගීතය චන්ද්‍රා වයමන් විසින් ලියන ලද ගීයක් මල්ලිකා කහවිට ගායන ශිල්පිනිය මෙසේ ගායනා කළා මේ එම ගීතයයි මමරිත් නැතෙවි මල් පෙනි සොයා නැතිවද කා දෙවි ගොළු බව ඔබට දෙනි ලද නුදෙනි ඔබ මේ නිහඬ වුනි ඔබ මේ නිහඬ වුනි ජීවන පැටිකඩ ආවර්ජන සිරි ඉපලවත්ත රෙන්ටන් ද අල්විස් සුනිල් අබේසේකර කීර්ති රාජපක්ෂ මේ රෙන්ටන් ද අල්විස් කියන මහත්මයා මම හැබැයි දැකලා නැහැ හැබැයි ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිවුල කියන ගමේ ඊතා දිලිඳු දරුවන්ට නවෝදාවක් ඇති කරන්නට ජීවිතයක් ලබා දෙන්නට විවිධාකාර වැඩසටහන් සෞන්දර්යාත්මක වැඩසටහන් ක්‍රීඩා අධ්‍යාපන ඉංග්‍රීසි භාෂා ගණිතය තොරතුරු තාක්ෂණය ආදිය උගන්වනවා ඒ උගන්වමින් ස්වේච්ඡා සේවයෙන් ඒ ඇත්ත විශාල සේවයක් කරනවා ඒ සේවය අපි අගය කරනවා මේ පොත කියවන විට ඇහැට කඳුළු වෙනවා පැදුර උස නැත. රෙන්ටන් ඩල්විස් ලියලා තිනවා කවියක් ඒ පොතේ. සම්බන්ධ එපා කිසිවිට දරා ඉන්නට කිරුල හිස මත සිහසුනේ හිඳ වැතිර නිදනා පැතුර උස නැත. ඉන් වැටෙන්නට කිසි ඉඩක් නැත. කුමන ඉසුරක් කුමන සැපයක් ලබා ඔබ රජ වෙලා සිටියේද? හරිද වැරදිද කරන කාරණා සොයා විමසා බැලිය යුතුයමය. කුමරි කුමරුන් ඔබේ අභියස අකුරු කරන මියුරු දැක්මකි. ඒ ලොවේ රජ වීම යහපති මේ ලොවේ පව් සේදිලා යති. ඒ විදිහට කවි පෙළ ඉදිරියට යනවා. සබඳ ඔබ ලොව සරණ මාවන් පුහුදුවන් මහ පිනක් කර ඇත. වැතිර නිඳනා පැදුර උස නැත ඉන් වැටෙන්නට කිසි ඉඩක් නැත මහාචාර්ය සනත් නන්දසිරි තාරුණ්‍යයෙන් හෙබි කාලේ ගුවන් විදුලි ගීත දහස් ගණනක් ගායලා තියෙනවා. ඔහු අද බොහොම විවේක සුවයෙන් විශ්‍රාමිකව ජීවත් වෙන්නේ. දෙල්තොට චන්ද්‍රපාල කියන පුවත්පත් කලාවේදියා. ඊටාම ලස්සන සොඳුරු ගීතයක් සනත්නන්ද සිරි කලාකරුවාට රචනා කළා සරල ගී වැඩසටහනකට මේ උදේ පාන්දර අරුණෝදය අඳුර තිමිර ඉරාගෙන හිරු උදා වෙන විට අපේ හිතේ ඇතිවන්නා වූ සතුට මිහිරියාව ප්‍රබෝධය ඒ ප්‍රබෝධය කූට ප්‍රාප්තියකට නංවන අත්දැකීමක් මේ ගීතයේ ඇතුළත් වෙලා තියෙනවා. සොඳුරු යුවතියක් කිරි දොවන්නට යන ආකාරය කිරි දොවාගත් ආකාරය ඇගේ දසුන කවියා මෙසේ ගීයට නංවනවා. රත්ති අරන් උතනකේ කොහෙද යන්නේ නගෝ රත්තිගෙන් පාන්දරන තිරිදෙව්වද නගෝ රත්ති අරන් උතනකේ කොහෙද යන්නේ නගෝ රත්තිගෙන් තෙරතිය ගොන්නේ තෙරතිය දලු මැද ඉන්නේ කෙකතිය ගොන්නේ කෙකතිය දලු මැද ඉන්නේ කනතිය ළඟ මියන පඳුරු අතරේ ඉන්නේ නුඹ නොබලා ඉන්න බැරිව ඇස් රිද වෙන්නේ රත්ති ආරන්නුත නැක්කේ කොහෙද යන්නේ නගෝ රත්තිගෙන් පාන්දරම කිරි දෙව්වද නගෝ රත්ති ආරන්නුත නැක්කේ කොහෙද යන්නේ නගෝ රත්තිගෙන් පාන්දරම කිරි දෙව්වද නගෝ තේන කොටා ගිනි සියලා ඇල්හිලා ඇත මිදුලේ බුලත් පන්දල මේ දළු ලියලා ඇත කුඹුරේ මාවි සර්වත කිරි වෙදිලා ඇත නසෝ මගේ කලත වරෙන් අද හිඳයක් නැත අරන් ඔබ නැක්කේ කොහෙද යන්නේ නගෝ රත්තිගෙන් පාන්දරම කිරි දෙව්වද නගෝ රත්ති අරන් ඔබ නැක්කේ කොහෙද යන්නේ නගෝ රත්තිගෙන් පාන්දරම කිරි දෙව්වද නගෝ රත්තිගෙන් පාන්දරම කිරි දෙව්වද නගෝ රත්තිගෙන් පාන්දරම කිරි දෙව්වද සින්සර මියසිය රෝහණ බැද්දගේ කලාකරුවාගේ අලුත්ම කෘතිය සංගීත පරිේෂණ කෘති අංක 2 හැටියට දක්වන්නේ. දැන් ආචාර්ය රෝහණ බැද්දගේ කලාසූරී රෝහණ බැද්දගේ ආචාර්ය රෝහණ බැද්දගේ බවට පත් වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන් එතුමාට ගෞරවනීය ආචාර්ය උපාධියක් පිරිනමනවා. මේ පොත මං කියෙව්වා අත්පිටපත පෙරවදනකුත් ලිව්වා මම. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යා පීඨාධිපති ආචාර්ය සමන්පණා පිටියත් මේ ගැන පසුවදනක් ලියලා තියෙනවා. සිංහල ජන කවිය බලා රස විඳින්න පුළුවන් එකක් නොවේ. ඒ ගැමියාගේ පරිකල්පිත අපූර්ව ලෝකය ප්‍රකට කරන සජීවී මාධ්‍යයකි. ගැමියා විසින් යොදන වචන ඔහුගේ වාග් ලාවන්‍යයෙහි නිර්මාණ කෞශල්‍යයෙහි අති ප්‍රබල සම්දිස්ථානයකි. රෝණ බැද්දගේ කලාකරුවා විශේෂ බුද්ධිමය පරිකල්පනයකින් ඊටාම සුන්දර විදිහට අර්ථවත් විදිහට මේ පොත ලියලා තියෙනවා. සංගව ගිය සිංහල සංගීතය පිළිබඳව ඔහු කතා කරනවා. ඉතින් ඒ ගැන මතක් කරමින් මේ පොත කියවලා බලන්න අවස්ථාවක් ලැබුණොත් ඉතා වටින පොතක් WB මකුලොළු මහත්මයා සී දැස්කුල තිලක මහත්මයා මෙනි අය සිංහල සංගීතය ජන සංගීතය ගැන පරිශන කළා. තවත් අය යම් යම් දේවල් කළා තිනවා. බද්දගේ මහත්මයා අලුත් නිර්මාණ කරමින් මේ වගේ පරිශන කටයුතු වල නිරත වුණා ජීවිත කාලයක් පුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වමින්. ඉතින් අපි එතුමාගේ ගීයක් වෙත සවන් යොමු කරමු. එතුමා විසින්ම සංගීතය නිර්මාණය කළ රචනා කළ මේ ගීතය ඔබට මං හිතන්නේ ඔබේ රසවින්දනයට හේතු වෙයි. මට මේ ඉඳලයි ආවේ කොහොමද ගඹරි දුක පිරුම් ගන්නේ මල් මල් නොතලයි අපි රොන් ගන්නේ ශ්‍රද්ධා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක